මේතිරිගල නිස්සරණ වන්සෙන සුලේලි යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදිමෝහයේ යෙදීම ගමන් සිතන්නේ අරින් සිතන්නේ මේ කර්මයේදී මේ කර්ම වාක්‍යයේදී ඒ කර්මවා කියන අවස්ථාවේදී යම් විදිහකට පිළිපදිනවන ඒ විදිහටම පිළිපදින්න ඕන මේ අවස්ථාව. කර්මවා කියන අවස්ථාවේදී පිළිප ඒ කර්මවාසයට අනුකම්ප වෙනවා. අරුණේ නැත්නම් ඒක පාළුව. එතකොට ඔවාක්ෂේ කියන නැත්නම් ඒක ඇහෙන්න කියන්නේ සම්පූර්ණව කියන්නේ. අදන්නේද රාගමෝද වේදනා කරනකොට අර සමහරව අදුපාද වෙන ආගමිනයක් කියන පස්සෙයි අහන පස්සෙයි කියන මේ පස්ස දෙකම ඒක සංකීර්ණ කරන්නේ නේද ඒකේ බලය මේක ඇති වුනේ. සාධුමේ දෙකේ ක්‍රියාව ඇතුළේ මහා අදහස් රාශියක් තියෙනවා. අදහස් රාශියක්. අදහස් රාශියක් කියන්නේ විස්තු ජීවිතේ ආරක්ෂා කරන ජීවිත පද්ධතිය මේ සාධුමේ කියන්නේ. මේ විනෝනීති සමූහ උදයි විස්තු ජීවිතය ගත වෙනවා. මේ විදිහේ ගත වෙනා වූ මේ දුක්ඛ ජීවිතය පිළිබඳව නැවත මෙනෙහි කිරීමක් ඇති වෙනවා මේ අවස්ථාවේ. මේ එක එක ශික්ෂාපදය ගැනීම හොඳට පිට යදී බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණය. ඒ වාගේම මහා ප්‍රඥ ගුණය දෙක පැහැදිලි වෙනවා. ඒකේ ශික්ෂාපදයක් ගන්න කියලා. ඉතින් මේ ශික්ෂාපද ගොඩක් මේ සඳහන් වෙන්නේ. මේ අපට අහන්න ලැබෙන්නේ. මේ එක එක ශික්ෂාපදයක් ඇහෙන්නව අවස්ථාවේදී වික්ෂුන් වහන්සේ තුල ඇති වෙන්නේ වටිනා හැඟීම්. මේ ශික්ෂාපදය ලැබුණොත් මගේ ජීවිතේ සරලක්. කාහි දෙයක් වෙනවා. ඒ වගේම විශ්ව ජීවිතයේ අඩුපාඩුකමක් ඇති මේ ශික්ෂාපදේ අඩුපාඩු වුණොත් නේන සම්පූර්ණය කියනවනම් මගේ විශ්ව ජීවිතයේ සිද්ධිය අර ශික්ෂාපදයක් අහන්නව අවස්ථාවේදී ශික්ෂාපදයකට අරුම්කම් දෙන්නව අවස්ථාවේදී ගන්දෝන අර විත ගොඩන් දෝන ශික්ෂාපදේ ඒක දෙනකොට මේ ශික්ෂාපදේ මාත් මා පිරිසිදු කියන හැඟීමේ වෙලාවයි ඒක නිරෝධකම දුකාරය දෙවිදිහේ කලක් අල්ලා ගැනීම දුකාරය විනයෝනාව බුද්ධාත් ආයෝ කියලා බුදුරජාණන් වහන්සේ ළඟදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අදවාජාරින් වහන්සේ වාදනය විනය බුදුරජාණන්ට බුද්ධකයට ආවිසේ මෙන්න මේ විදිහට වදනා අන්නම ආවිසාරක්තාවක් එනවා මේකේ ශික්ෂාපදයක් ගන්න බලන්න. ඒ කියන්නේ ඒක ශික්ෂාපදයෙන් පිළිසිදු බව සලකන අවස්ථාවේදී ඒ බින්දුන් වහන්සේගේ හෘදේ වස්යෙන් රැගිරෙන පිට වෙන රුධිර ධාරාව පිළිසිදු වේවා පැතිරේ. මුළු ශරීරයම පැතිරෙන්නේ පිළිසිදු පාන්දව නිවුණා වූ රුධිර ධාරාවක්. එයින් නිරෝගීකම ඇති වෙනවා. සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. වර අඩු වෙනවා. ওই විදිහ ආනිසංස රාහාදියක් මේක ඇතුලේ තියෙනවා. මේ විදිහ වික්ෂුන් වහන්සේගේ ජීවිතයක් වටිනායකක් වෙනවා. ඒ වගේම නිරෝගී සම්පන්න නිරෝගී වූ වටිනා ජීවිතයක් සම්පූර්ණ කරගන්න ඕනේ. මේ සම්බඳු අවස්ථාවලදී කොහොම සැලකිල්ල අහන්නත් ඕන සැලකිල්ලෙන් කියන්නත් ඕන. ඉතර නැත්නම් අවස්ථාවල ප්‍රාතිමෝක්ෂය නෙවෙයි අවදේශ විනය කර්ම වාක්‍ය කියනා අවස්ථාවේදී විරිස බොහොම හිටියෝ. පැරණි ඇත්ත සමහර විට අපට හැන්නේ නැහැ අපට හැන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ අපට හැන්නේ නැහැ කියලා කියන්නේ ඇහුනේ නැති එකෙන් පාඩුවක් ගන්න එක. ඇහුනේ නැත්නම් පාඩුවක් ගන්න. ඒ පාඩුවක් ගන්න නිසා එයාට අපට හැන්නේ නැහැ අපට හැන්නේ නැහැ කියලා. සම්බන්ධ කරලා තියෙන නිසා අරස්තාව නැවත වරක් කරවක් කියවනවා ඒ කාලය. අනිපාදුවක් නෙමෙයි. මේ ප්‍රාථමික දෙකේදී ඒ විදිහට හිතා ගන්න ඕන. අනිත් දැන්ට ඇහෙන්න කියන්න ඕන. ඒ වාගේම සැලකිල්ල. වාදකම් අත්‍යකත්වා මනිතකර. අත්‍යකත්වා කියලා වචනයක්. අත්‍යකත්වා කියන්නේ අර්ථවත් තේරුම් අරගෙන ඒක හන්තය මෙනෙහි කරන්නේ. මේ ශික්ෂාපදේ අදහස මේකයි. සම්පූර්ණ අර්ථ නැති වුණත් මේ ශික්ෂාපදේ අදහස මේකයි කියලා වැටහෙන්නේ තියෙනවා. එතකොට ඒ විදිහේ විගතම අහගෙන ඉන්නව වට්ටංගේ මෙනෙහි කිරීම කියන කාගේ අර විදිහේ මේ විදිහේ වටිනා ක්‍රියාවක් මේ අද සිද්ධ කරගත්තා එක බුද්ධ ශාසනික වටිනා ක්‍රියාවක්. ලෝකයේ කෙරෙන වැඩ කාලික වැඩ තියෙනවා. දීර්ඝ කාලීන වැඩ තියෙනවා. ඒක ශාරීරික වැඩ තියෙනවා. අනේක ශාරීරික වැඩ තියෙනවා. සමහර වැඩක් ක්‍රියාවක් කළාම ඒකේ ප්‍රතිඵල දිගට යන ගතියක් නෑ. එතන එතනම ඉවර වෙනවා. සමහර ඒවා නෙමෙයි එහෙම නෙමෙයි දීර්ඝ කාලීන වෙනවා. අරවා කාලීනව මේක දීර්ඝ කාලීන. දීර්ඝ කාලීන පරම්පරාවෙන් පරම්පරාවට දිගට ආරක්ෂා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ අවස්ථාවකදී ඉන්නේච සුබත වික්ඛු හේවං සම්මා විහෙරෙය අතුඤ්ඤෝ ලෝකෝ අරහන්තේ විස්සක්ඛ කියලා විදිහේ මේ විදිහට මේ වික්ෂුන් වහන්සේලා මේ වික්ෂු පිරිස නියමාන්දමින් වැඩ කළොත් රහතන්ගෙන් සිත් වෙන්නට ලෝකේ කියලා උනනවා. ඒ දේශනා කළ අවස්ථාවක් ගැන හිතනකොට හිතන්න පුළුවන් ඒ සාධනික ප්‍රතිඵල හොඳින් ලබාගත්ත පරමහරහතන් වහන්සේලා පිළිස තමන්ගේ ශිෂ්‍යයන්ට හතරැස්සන්ට නොකඩවා උපදෙස් දීගෙන ඒ වාගේම ඒවට හොඳට ඇහුනොත් හද වැටෙයි. ආචාර්ය පිරිස හොඳට ආදරයෙන් සැලකීමෙන් කර්ම පියා දුන්න හද වැටි පිරිස ආදරයෙන් ගෞරවයෙන් පහදන්න. එමන් අවස්ථාවක් බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදිහට කටයුතු කළොත් ලෝකේ රහතන් වහන්සේ එවාගේම මේ ප්‍රතිපත් මේ විදිහට කරගෙන යොත් මේ ප්‍රතිපත්තියක් ඉවර වෙන්නේ නැතුව ගෙන යන්න පුළුවන්. අපි මේ කරන්නා වූ ක්‍රියාව සම්බන්ධව අපි හිතන්නට ඕන. අපේ ජීවිත පමණක් නෙමෙයි අපේ එහාට තිබෙනා වූ ජීවිතත් සාර්ථක කරගැනීමට මේ කටයුතු මේ සාධනෝපේ දේශීය වෙන කටයුතු පවත්වා ගැනීමට උපකාර වේවා කියලා. අපි මේ විදිහේ ප්‍රාතිමෝක්ෂ දෙකීම් ආදී වශයෙන් මේ විනය කර්මය කළ අපෙන්ම ඉවර කරනවා නෙවෙයි. අපි එක එක නමක් ප්‍රාතිමෝක්ෂය දෙතනවා අනිත් නැත්නම් අහගෙන. එතකොට අර දෙතන බිකුන් වහන්සේට පමණක් නෙවෙයි අහගෙන ඉන්න අවයන්ටත් මේක ආනිසංසය. එතනත් ආනේ අනේකකාරී විකාර. ඒ වාගේම මේක ඉගෙනගත් ආව මේ ප්‍රතිපත්තිය දරු කරන්නා වූ මේ පිරිස තවත් පිරිස් හරි ගත්තා. හදන. තවත් පිරිස් වලට මේ අදහස දැනෙනවා. අපෙන්ම නවත්තන්නේ නෑ මේ වැඩ පිළිවෙල. අපෙන් එහාටත් මේ වැඩ පිළිවෙල යැවෙන අන්දමට අපි කටයුතු කරනවා. එතකොට ඒ විදිහට කටයුතු සිද්ධ වෙනවා නම් ඒකත් තමයි. ඒ විදිහේ කටයුතු කරනවා. ඊගොඩ මේ ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමයට ප්‍රතිපත්තිය වඳ වෙන්නේ නැතුව අපට ගෙන යන්නට පුළුවන් වෙනවා ඒක වටිනා ප්‍රතිඵලයක් වෙනවා දෙවියන්සයිද ලෝකයාට ඒක වටිනා ප්‍රයෝජන සහිත හාක් වෙනවා මේ ගැන කල්පනා කරන්න ඕන මේ අපි කරන්නා වූ වැඩ අපට පමණක් නෙමෙයි අපේ නිහා ඉන්න නැත්නම් මේ කාටවත් එවමනක් නෙමෙයි දෙවියන්සයිද ලෝකයාටත් මේ උපකාරය අනන්ත පරිමාණ සත්‍ය සමූහයකට මේක උපකාර වෙනවා ඇත කියන මේ හැඟීම ඇති කරගන්න බුදු සාසනය ආරක්ෂා කර ගැනීම කියන එක තම තමන් තුළම කරගන්න ඕන දෙයක්. සීලය දිනු කරගන්නට ඕන, සමාධිය දිනු කරගන්න ඕන, ප්‍රඥාව දිනු කරගන්න ඕන. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංස. සීලයෙන් පරිභාවිත වූ සමාධිය මහත් ඵල වේ මහානිසංස වේ කියලා කියනවා. සීලයක් ආරක්ෂා කර ගැනීම දුකකාර වන්නා වූ දෙයක් මේ වෙලෙ. මේ කරගත්තා වූ මේ සීලය ආරක්ෂා කිරීමෙන් අදහසෙන් කරගත්තා වූ මෙය සමාධිය දියුණු කර ගැනීමටත් උපකාර වෙන්නේ. සීලයේ පිටායනගෙන සීලේ සම්බන්ධව කල්පනා කළා එයින් ප්‍රීතිය ඇති කරගෙන සමාධිය දියුණු කරගත්තාම මේ ලබා ගන්නා ඒ ලබා ගත්තා වූ සමාධිය ලෝකෝත්තර සමාධියක් ලබා ගැනීමටත් උපකාරයි. ලෝකෝත්තර සමාධිය කියන්නේ විදර්ශනා භාවනාවෙන් පසු මාර්ගඵල අවස්ථාවේදී ලැබෙන සමාධිය. එතකොට සාමාන්‍යයෙන් විදර්ශනා ප්‍රඥාව දියුණු කර ගැනීමට උපකාර වෙනවා මේ සමාධිය. ඒ සමාධිය දියුණු කර ගැනීමට උපකාර වෙනවා මේ සීලය. මේ සීලයයි මේ සමාධියයි මේ ප්‍රඥාවයි ගුණයි බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනය දිනු කිරීමට අපි අපේම හිතට ගන්න හිතට අරගෙන කටයුතු කරන්න මේ සීවමාදී ප්‍රඥා කියන මේවා දිනු කර ගැනීමට අපට නොයෙක් දේවල් උපකාර වෙනවා නොයෙක් දේවල් අනුපකාර වෙනවා ඇතැම් විට පුද්ගලයන් උපකාර වෙන්න පුළුවන් පුද්ගලයන් අනුපකාර වෙන්නත් පුළුවන් ස්ථානයේ උපකාර වෙන්නත් පුළුවන් ස්ථානයේ අනුපකාර වෙන්නත් එතකොට භෝජනේ ආහාරයේ උපකාර වෙන්නත් පුළුවන් අනුපකාර වෙන්නත් පුළුවන් මේවා නුවණින් කලකලා නුවණින් තේරුම් අරගෙන ඒ උපකාර වෙන්නා වූ දේ අල්ලා ගන්න ඕන අනුපකාර වෙන්නා වූ දේ අයින් කරන්න කොයිතරම් ලොකු තැනක් වුණත් ලොකු දෙයක් වුණත් ලොකු කෙනෙක් වුණත් තමන්ගේ ඒ උතුම් අදහසක පටහැනිනම් උපකාර නැත්නම් ඒ තැනස්සාවත් ඒ තැනවත් අල්ලාගෙන ඉන්නේ පිටිපලයක් වගේ. යෝගාවදිරන් භවනාග්නේ වික්ෂුන් වහන්සේ බුදු සාසනය දකින්නා වික්ෂුන් වහන්සේ බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රධාන වශයෙන් පරියාප්තිය තේරුම් අරගන්න ඕන ප්‍රතිපත්තිය තේරුම් ගන්න. ප්‍රතිපත්තියයි පරියාප්තියයි දෙක රකින්නට රකින්නව අවස්ථාවේදී නියමයෙන් උපකාර වෙන්නේ පිටා. ඒක රැක ගැනීම. හිත ආරක්ෂා කරගන්න බැරි නම් ඒ බැරි අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කරගන්න මොන ක්‍රමයකින් හරි නැති කරගන්න හිත ආරක්ෂා කරගන්න හොඳ හිතක් පාවිච්චි කරමින් මේ පරිහාත්‍යය ප්‍රතිපත්‍යය ඒකෙන් ලබන්න පුළුවන් ප්‍රතිවේදය ලබා ගන්නත් පුළුවන් ඒ නිසා අපි මොනම දෙයකවත් පරිංගෙල්ලෙම නැහැ මොනම දෙයක්වත් ගතානුගතිව ගතානුගතිකව එල්ලෙන නරක එල්ල කියා ගන්නවා යම් යමකින් නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නම් එළියේ දෙන්නේ නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි නම් අයින් කරන්න මධ්‍යස්ථ අදහසෙන් කටයුතු කරන්න ඕන බුද්ධ සාධනය ආරක්ෂා කර ගැනීම අපට අයිති වෙන කරුණු කියා ගන්නවා ඒ බුදු සාධනය ආරක්ෂා කරගන්නකොට තම තමන් තුළ සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්මයන් දිනු කරගන්නා ගමන් අනුන්ටත් ඒ සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්මයන් දිනු කර ගැනීමට උදව් වෙනවා. මේ විදිහට අපෙන් ඉවේ යුත්තේ ඒකට උපකාර වෙන්නා වූ දෙයක් මේ අවස්ථාවේදී සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා සියලුම කුසලාන්තයන් අපිට කියන්නේ ඒ සත්‍යයන්ට සියලු ධාතෙන්ට දුන්නා මේ සිද්ධ කරගත් අවස්ථාවේ වටිනා ප්‍රතිපත්ති මේ කොට බලයේ කරනවා බලාපොරොත්තු වෙන අන්දමද. සියලුම සංසාරික දෙමින් දාසයෙන් ඉඳගෙන සාන්ත අමාම හනින ලබාගත්ම ජීවා Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ